සකල ලෝකවාසී සත්වයා මේ සසර දුකින් අත්මුදවා ගැනීම සඳහා සද්ධර්ම දේශනාවක් පවත්ලා තිනවා අවුරුදු 45ක් පමණ කාල පරිච්ඡේදයක් තුල උන්වහන්සේ මේ සද්ධර්ම දේශනාව 84000ක් ධර්මස්කන්ධයේ වශයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. අද සද්ධර්ම දේශනාවේදී මේ පින්වත්තුන්ට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ආන්ගේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ පළවෙනි ආර්ය ඵලලාභීත්වය සඳහා අවශ්‍ය කරන ಗುಣධර්ම ඒ ප්‍රතිපදාව පාරමිතා කෙසේනම් පුරාගෙන යා යුතුද කියන අවස්ථාව උදා කරලා දීමටයි. බුදු පියාණන් වහන්සේ මේ ප්‍රතිපදාව ගැන දේශනා කරනකොට මහා පඤ්ඤ සූත්‍රයේ පැහැදිලි කරනවා පඤ්ඤාකාමේන ගහපති අරිය ශාවකේන පඤ්ඤා සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා මහණෙනි මහා ප්‍රඥාව ලබා ගැනීම සඳහා යම්කිසි කෙනෙක් ප්‍රතිපදාවක යෙදෙනවා නම් ඒ සඳහා කළ යුතු දෙයක් තියෙනවා පඤ්ඤා කාම කියලා කියන්නේ මහා ප්‍රඥාව ලබා ගැනීමට කැමති අය. ප්‍රඥා සංවත්නිකා ප්‍රතිපදා පරිපජ්ජිතබ්බා. ඒ සඳහා ක්‍රමවේදයක අනුගමනය කළ යුතුයි. චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලී කතා බුදුහාඳුරෝ දේශනා කරනවා සතුරු කරුණු හතරක් කරුණු හතරක් මේ ප්‍රතිපදාව දියුණු කරගන්න කල යුතුයි චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලීකතා මහා පඤ්ඤතාය සංවත්තති මහා ප්‍රඥාව ලැබෙනවා හත මේ චත්තාරෝ කුමද්ද මේ සතර සත්පුරුෂ සංසේවෝ සද්ධර්ම ශ්‍රවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම ප්‍රතිපatti ඉමේ කෝ චත්තාරෝ ධම්මා භාවිතා බහුලීකතා මහා පඤ්ඤතාය සංවත්තති මෙහෙමයි මේ මහා පයින් සූත්‍රයේ ඉතා කෙටියෙන් බුදුහාඳුරෝ මෙන්න මේ ආර්ය මාර්ග ප්‍රතිපදාව මහා ප්‍රඥාව ලබා ගැනීම සඳහා කළ යුතු ක්‍රමවේදය පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මද්ද හතර සත්පුරුෂ සංසේවය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම ප්‍රතිපatti මෙන්න මේ හතරයි එතකොට මේ කරුණු හතර හරි අවබෝධයෙන් යෝගාචරයේ ඒවා හරියට වඩනවා නම් එයාගේ සිත තුළ සෝතාපට්ටි අංග හතරක් වැඩෙනවා. ඒවා තමයි අපි මාත්‍රිකාව වශයෙන් ගත්තා වූ ඒ සෝතාපට්ටි අංග හතර බුද්ධේ අවිච්ඡප්පසාදය ධම්මේ අවිච්ඡප්පසාදය සංඝේ අවිච්ඡප්පසාදය අරියකාන්ත සීලය ඔන්න ඔය හතර තමයි අර පූර්වක්‍ෘත්‍යයක් වශයෙන් බුද්ධ දේශනාවේ සඳහන් වෙන මේ කාරණා හරියට අවබෝධයෙන් වඩන කෙනාට ඒ තමාගේ සිත තුළ යෝගාචරයාගේ සිත තුළ මෙන්න මේ සෝතාපට්ටි අංග හතර වැඩෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණාකාරණා සම්බන්ධයෙන් අපි හොඳ ආකාරවම පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ සාමාන්‍ය ජනතාව තුළ යම්කිසි මානසික ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ මානසික ක්‍රියාකාරීත්වයේ එක එක පුද්ගලයාගෙන් එක එක පුද්ගලයාට වෙනස්කම් තියෙනවා. ඒ අනුව බුදුහාඳුරෝ ඒ පුද්ගලයාගේ මානසික தত্ত্বය මට්ටම් හතරකින් දේශනා කරලා තියෙනවා. උග්ගටිතඤ්ඤ, විප්පටිතඤ්ඤ, ඤෙය්‍ය, පදපරම වශයෙන්. උග්ගටිතඤ්ඤ කියලා කියන්නේ වහා සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් හැකි මානසික தত্ত্বයක් තියෙන අය අද සමාජයේ බුදුහාඳුරන්ගේ සමාජයේ බුදුහාඳුරන් කාලයේදී අදත් ඉදිරියටත් ඒ වගේ පිරිසක් මේ සමාජය තුළ අපිට මුණ ගැහෙන්න පුළුවන්. මුණ ගැහෙනවා. ආන් එයට කියන උග්ගිතඤ්ඤ වහා සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් හැකි ඇති හැකි අය. ඊළඟට ඊටත් වඩා ටිකක් අඩුවෙන් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් අය තමයි විප්පටිඤ්ඤ කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි තට්ටුවක් තියෙනවා පහළ වෙනි තුන්වෙනි අවස්ථාව තමයි ඤෙය්‍ය ඊළඟට කිසිම දෙයක් කරගන්න බැරි කිසිම දෙයක් අවබෝධ කරගන්න කොටසකුත් ඉන්නවා ඒ ඇට කියනවා පදපරම කියලා. හැබැයි ඒ පදපරම උනත් සෑහෙන කාලයක් මේ ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා ප්‍රතිපදාවක යෙදුනොත් ඉහළ තත්වයකට උග්ගිටි සංඤ්ඤ විපටි සංඤ්ඤ ඤෙය කියන තත්වයන්ට හිත දියුණු කරගන්න පුළුවන් මනස දියුණු කරගන්න පුළුවන් හැබැයි ඒ සඳහා කලියුතු ප්‍රතිපදාව තමයි ওই මහා පඤ්ඤ සූත්‍රයෙන් උන්වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒ සඳහා පළවෙනිම ඇති කරගත්ත යුත්තේ සත්පුරුෂ සංසේවය. අනිවාර්යයෙන්ම මාර්ගඵල ලබා ගැනීම සඳහා ආරි ප්‍රතිපදාව දිනු කර ගැනීම සඳහා පළවෙනිම යෝගාචරය ඇති කරගත යුතු පළවෙනි කාරණා කාරණාව සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැසීමයි. සත්පුරුෂ සංසේවයේ කිවි එකයි. එතකොට උන්වහන්සේලා දේශනා කරන්නේම සද්ධර්මයමයි. ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, පරිසම්පාදය, බෝධිපාක්ෂ ධර්ම මෙන්න මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට අදාළ විෂය ධාරාවන් උන්වහන්සේලා පැහැදිලි කරනවා, නිර්වුල්ව පැහැදිලි කරනවා. මෙන්න මේ ක්‍රමයේ හරියට අනුගමනය කරන්න කියලා විශේෂයෙන්ම සතර සතිපට්ඨානෙ ප්‍රධාන කරගත්තා වූ බෝධිපාක්ෂ ධර්ම සත්‍ය ධර්මයේ කියන්නේ ඒකයි ඊළඟට ඒක පරිබාහිර පුද්ගලයන්ගෙන් ලැබෙනා වූ දෙයක්. සත්පුරුෂයන්න් වහන්සේලා කියන්නේ අපිට බාහිර පුද්ගලයන් වශයෙන් Tamanට ඉදිරියේ මේ ජීවිතයේදී ලැබෙන ස්වභාවයක්නේ. සත්පුරුෂ සංසේවිලන් සද්ධර්ම ශ්‍රවණය කියන්නේ එහෙමයි. ඊළඟට තමාගේ පාර්ශවෙන් තමාගේ පාර්ශවෙන් තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම ප්‍රතිපatti. ආන් අර මුලින් කිව්වා වූ සිතීමේ විමසීමේ ශක්තිය තමාගේ හිත තුළ තියෙන්න ඕන. තමාට ඒක බුද්ධිය අවදි කරගන්න ඕන, මානසික දියුණුව තියෙන්න ඕන. ඒක තමයි බුදුහාඳුරෝ දේශනා කළේ එක එක්කෙනාගේ ආයතනවල විශේෂයෙන් ඔය මනේන්ද්‍රි මන ආයතනයේ තියෙනා වූ උච්චාවචනයේ හැවත් ඉහළ පහළ යාන ස්වභාවය තමයි උතරදී දේශනා කළ තියෙන්නේ මනේන්ද්‍රිය බොහොම ශක්තිමත් වෙන්න ඕනේ. ඒතකොට තමයි උග්ගටි තඤ්ඤ විපටිසඤ්ඤ ඤෙය කියන ස්වභාවයන් වලට මනස දියුණු කරලා ඉහළ ආර්ය ඵලලාභීත්වයක් ඇති කරගන්න පුළුවන් ශක්තියක් අපිට ඇති කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මෙන්න මේ ශක්තිය ඇති කරගන්න නම් පළමුවෙන්ම සත්පුරුෂ සංසේවය හා සද්ධර්ම ශ්‍රවණය තියෙන්නම ඕනේ. තමාගේ පාර්ශවෙන් යෝනිසෝ මනසිකාර්ය ධම්මානුදම් ප්‍රතිපත්තිය කියන එකක් තියෙන්න ඕනේ. ඒ දෙකෙන් තමයි අර මහා ප්‍රඥාව හේවත් ආරි ඵලලාභිත්වය සඳහා Tamante ඉදිරියට ගමන් කරන්න පුළුවන් හැකියාව ඇති කරගන්න කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව තමයි අපි මුලින්ම ඕපින් උතුන්ට පැහැදිලි කරන්නේ මේ ආර්ය ප්‍රතිපදාවේ මූලික කරුණු. ඊළඟට මේ සෝවාන් මාර්ගයේ වැඩීමේදී මේ සේකයා කියලා බුදු දේශනාවේ තියෙනවා ඒ ආර්ය මාර්ගෙහි පළවෙනි අදිථාලම දමන ලාබාලම ආධුනිකයාට කියන ශේකයා කියලා. ශේක ශේක කියලා කියන්නේ ප්‍රත්‍යඥ භූමියෙන් ආර්ය භූමියට සම්ප්‍රාප්ත වෙලා මේ සංසාර දුක නැති කරගෙන ආරි ප්‍රතිපදාවෙහි යෙදෙන්නා වූ ඒ උත්තමයාට කියනවා ශේක කියලා. ওই අට පුරුෂ පුද්ගලා කියන උත්තමයන් අට දෙනාගෙන් පළවෙනි කෙනා පළවෙනි කෙනා සෝවාන් මාර්ගස්ත්‍යා ලාබාල ආධිනිකයා එතන තමයි ආධුනික తත්වේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ශේකයා නිරන්තරයෙන්ම පිරිහෙනවා. බුදු දේශනාවේ තියෙන මේ ශේකස්ස පරිහානා කියලා සූත්‍රයක්. ওই පින්වුතුන් මෙන්න මේ කාරණාව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකද ප්‍රාර්ථනා කරලා අපිට නිර්වාණ අවබෝධය ලබන්න බෑ. බුදුහාඳුරු දේශනා කරන්නේ ප්‍රතිපදාවක ඉදිලමයි මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. මග්ගෝ භාවේතබ්බෝ මාර්ගේ වඩන්න ඕන. මාර්ගයේ වැඩිම තුලින් තමයි ඵලයකටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මාර්ගයේ වඩන මේ ශේකයා නිරන්තරයෙන්ම පිරෙහෙන්න පුළුවන්. මොකද හිතිය ප්‍රත්‍යජන භූමියේනේ. ප්‍රත්‍යජන භූමියේ හිටිය නිසා මෙයා ආර්ය භූමියට අලුතෙන් ආවට අර හිතිය තනට නිරන්තරයෙන්ම වැටෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරන මේ සීකස්ස පරිහානා කියලා සූත්‍රයක් ශේකයාගේ පිරිහීමට හේතු වෙන්නා වූ කාරණා. ඒ බොහෝ තැන්වල ඔක දේශනා කරලා තියෙනවා. මොකද නිරන්තරයෙන් අපි අවදියෙන් ඉන්න ඕනේ. ඒ නොපිරිහෙලා මේ ප්‍රතිපදාව දිනු කරගන්න නම් තමාගේ සිත කොනේ මොනියම් කාරණාවක් තුලදී කෙසේ කෙසේ නම් මේ විදිහට මේක විකෘති වෙනවද කියලා අවබෝධය ඇති කරගන්න ඕනේ. ඒ සීකයාගේ පරිහානියට හේතු වෙන්නා වූ කරුණු මෙන්න මෙහෙමයි දේශනා කළා තියෙන්නේ කම්මා රාමතා නිද්දා රාමතා බස්සා රාමතා සංගනිකා රාමතා යථා විමුක්තං චිත්තං පච්චවික්කති කම්මා රාමතාව කියලා කියන්නේ බොහෝ කිස ඇති ඇති බව බොහෝ වැඩ වැඩි බවනේ කම්මා රාමතා. ඊට කෙටියෙන් මතක් කරනවා නම් එහෙම අයටත් ආයෙත් අර හිටියා වූ තැනට ඒවත් ප්‍රත්‍යඥ භූමියට වැටෙන්න බොහෝ ඉඩකඩ වැඩි. සම්මාරාමතා. දෙවෙනි කාරණේ විදිහට බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ නිද්දාරාමතා නිතර නිදන සුළු බව. නිද්දා සීලී සභා සීලී කියලා උගුල් පින්තුන් අහලා තියෙනවා. නිතර නිදන සුළු බව ඇති අයටත් අර ප්‍රත්‍යඥ භූමියට නිරන්තරයෙන්ම පහළ තත්ත්වයට වැටෙන්න ඉඩ තියෙනවා. ආදි භූමිත ගියාට. කම්මාරාමතා නිද්දාරාමතා තුන්වෙනි කාරණේ විදිහට දේශනා කළ තියෙන්නේ බස්සාරාම නිරන්තරයෙන් කතාවේ යෙදෙනවා නම් බොහෝ විට කතා බහවල යෙදෙනවා නම් එයාටත් ආදි ප්‍රතිපදාව දිනු කරගන්න බෑ. ඊළඟට තුන්වෙනි කාරණේ විදිහට දේශනා කරන එක හතරවෙනි කාරණේ විදිහට දේශනා කළ තියෙන්නේ අම්මාරාමතා නිද්ධාරාමතා බස්සාරාමතා යතා විමුක්තං චිත්ත අත්තං න පච්චවිකිති. තාමත්ම ශ්‍රේෂ්ඨ කාරණාවක් බුදු පියාණන් වහන්සේ මෙතනදී ඉදිරිපත් කරනවා. තමන් ලබාගත්තා වූ උත්තම මිනිසත් භාවය ගැන මෙනෙහි නොකිරීම. උත්තම මිනිසත් භාවය ගැන මෙනෙහි නොකිරීමත් මේ ආර්ය ප්‍රතිපදාව පිරිහීමට ප්‍රධානම කාරණාවක්. පින්වත්තුනේ බුද්ධෝත්පාද කාලයක් ලැබෙනවා කියන එක බොහෝම අමාරුවෙන් අපිට ලැබෙන්නේ. දුර්ලභංච manussත්තං බුද්ධෝත්පාදෝ දුර්ලභෝ දුර්ලභා කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ උපින්තුන් අහලා තියෙනවා මේ දේශනා පාඩය බොහොම ශ්‍රේෂ්ඨ පාඩයක් අපි නිරන්තරයෙන් සිහි කළ යුතු දෙයක් මොකද මේ සසරෙන් ඈතර වෙන්න තියෙන එකම අවස්ථාව මෙතනයි කිසිම අවස්ථාවක් ඉදිරියේදී මේ වගේ නිර්වාණගාමී ප්‍රතිපදාව ලබා ගැනීමට මේ සියලුම පහසුකම් ඇති කාල පරිච්ඡේදයක් ඉදිරියේදී සංසාර ගමනේදී කොහොම ලැබෙයිද කියලා අපිට අවිනිශ්චිතයි. එච්චර භයානක සසරක් තමයි අපිට ඉදිරියට යන්න තියෙන්නේ. නිසා මෙන්න මේ කාරණාව බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. තවත් තැනක දේශනා කළ අපි ඊටාම කෙටි මතක් කරගෙන යමු. පෛවිත්තස්සයම් වික්කවේ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස. පෛවිත්තස්සයම් වික්කවේ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස. මගේ මේ ධම මම මේ දේශනා කළ තියෙන ගැඹුරු දර්ශනය පවිත්තස්සායන් කියලා කියන්නේ මොකද? අතිශයම විවේක ඇත්තා ඇති අයට පමණයි මේක පිහිටන්නේ. සංගනිකාරාමස්ස සංගනිකාරාමස්ස කියන්නේ කල්ලි ගැසී සිටින අයට කවදාකවත් මේක පිහිටන්නේ නැහැ කියලා බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. ඊළඟ විදිහට දේශනා කරන්න තියෙනවා ආරද්ධ විරියස්සායම් භික්කවේ නායන් ධම්මෝ කුසීතස්ස දැඩි වීරියක් ඇති අයට පමණයි මේ ධහම අවබෝධ කරගන්න පුළුවන් ඉන්නේ කුසීතයට කවදාකවත් මේක සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඊළඟට දේශනා කියනවා සමාහිතස්සයම් භික්කවේ නායන් ධම්මෝ අසමාහිතස්ස සමාධි සහිත චිත්ත ඒකාග්‍රතාවයක් ඇති අයට පමණයි මේ ගෝචර වෙන්නේ මේ සත්‍ය දර්ශනය සිරුණාව සිතක් තියෙන අයට කවදාකවත් මේක සත්‍ය දකින්න බෑ. මේ බුදුහාඳුර දේශනා කරපු දේ අපි හොඳට කල්පනා කරලා බලන්න ඕන ওই පින්වතුන් සත්‍ය අවබෝධය යන ගමනේදී මෙන්න මේ කාරණා මේ කියන කාරණා තමාගේ ජීවිතයට කොහෙන් හෝ පැත්තකින් බලපෑම් සිදු කරනවාද කියලා. ඉතින් කොහොම හරි මේවා දැනගෙන අතහරින්න උත්සාහ කරන්න ඕනේ. පඤ්ඤාවත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ කාරණාව නම් නිරන්තරයෙන් ඕපින් උතුම් නිතර දිවිලේ අහන්න පුළුවන් ධර්මය අහන අයට මේ ධහම ප්‍රඥාවන්තයන් සඳහා පමණයි මෝඩය සඳහා දුප්පාච්චන් සඳහා ගෝචර වෙන්නේ නැහැ. සන්තුට්ඨස්සයම් භික්ඛවේ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස සතුටුසිත ඇති අයට පමණයි මේ ධහම පිහිටන්නේ නොසතුරු සිත් ඇති, කැළඹුණු සිත් ඇති, ප්‍රවේගකාරී සිත් ඇති අයට කවදාකවත් මේ සිත පාලනය කරගන්න බැරි අයට මේ ධහම පිහිටන්නේ නැහැ. අපිච්චස්සයම් භික්ඛවේ නායන් ධම්මෝ මහිච්ඡස්ස අල්පේච්ච ජීවිතයක් ලද දෙයින් සතුට වෙන ජීවිතයක් සතුට සිත් ඇති අයට පමණයි මේ ධර්ම පිටන්නේ බොහෝ දේ බලාපොරොත්තු වෙන්නා වූ අයට කවදාකවත් මේ සත්‍ය දර්ශනය තුලට එන්න බෑ බැරි බව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟට නිප්පඤ්ඤස්සයම් බික්කවේ නායන් ධම්මෝ පපඤ්ඤස්ස හිත තුල කෙලෙස් කෙලෙස් දූවිලි ප්‍රපංච කියලා කියන්නේ කෙලස් දූවිලි අපිට දන්නේ නැතුව මේ සිත තුළ පළපදියම් වෙලා තියෙනවා. ඒ සිතුවිලි තියෙන තාක්කල් අපිට මේ සත්‍ය අවබෝධ කරගන්න බෑ. බුදුහාඳුර දේශනා කරන්නේ ඒකයි. කෙලස් නැති, ප්‍රමාද නැති, එළඹ සිට සිහි ඇති අය සඳහා පමණයි මේ ධහම බහුල කොට ප්‍රමාදචාරී අය සඳහා මේ ධහම පිහිටන්නේ නැහැ. ඊ타මත්ම කිතියෙන් පින්වත්නි අපි මේ කාරණා පැහැදිලි කරන්නේ ওই පින්වත්තුන් ආර්ය ප්‍රතිපදාවේ පළවෙනි සීකයා ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ වැඩීම සඳහා අර අට්ඨපුරුෂ පුද්ගලයා කියන උත්තම පිරිසේ පළවෙනි තැනට එන්න යන අවස්ථාවේදී ওই පින්වත්තුන් නැවතත් ප්‍රත්‍යජන භූමියට ඇද දානවා පහලට දාන්නේ මෙන්න මේ කාරණා කියන එක හොඳට තේරුම් කරගන්න ඕනේ. ඉතින් බුදුහාඳුරෝ දේශනා කරන සතර සම්‍යක් ප්‍රධාන කියලා හතරක්. ඒ කියන්නේ ඒ කියන්නේ බුදුහාම දේශනා කළ තියෙන්නේ සතර සම්‍යක් ප්‍රධාන උත්තාන සම්බදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතා එතන එතනදි තියෙන්නේ මේ ජීවිතේ ඊ타මත්ම ශ්‍රේෂ්ඨ තත්වයට ගෙනියන්න ඉතින් uppannānaṁ කුසලානං ධම්මානං වීයෝ භාවාය වේපුල්්‍යාය පාරිපූර්යාය චන්දං ජනේති වායමෙති විරියං ආරභති චිත්තං පග්ගන්නාති උපං කුසල්සිත තව තවත් තව තවත් දිනු කරගන්න අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා ওই විදිහටත් ඒ ඒ යෝගාචරයාගේ සිත තව තවත් දියුණු පවුණු කරගන්න උන්වහන්සේ මේ පැහැදිලි දේශනාවල් පවත්ලා තියෙනවා. අපි ඒව නිරන්තරයෙන් සීකරන්න ඕන ආර්ය ප්‍රතිපදාව කොහොම හරි ශක්තිමත් කරලා මේ භවයේදී නිවන් දකින්නවා කියන කැමැත්ත ඇති කරගත යුතුමයි. ඒ නිසා පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස ප්‍රඥාවන්තයන් සඳහා පමණයි මේ ධහම දුප්ප්‍රාඥයන් සඳහා පිටන්නේ නැහැ. ඔයනේ කාරණා තමයි අපි ඉස්සල්ලාම ඔගයට මතක් කරේ. මොකද ශ්‍රේකයාගේ පිරිහීම, ඒ කියන්නේ සෝවන් මාර්ගස්ත්‍ය නිරන්තරයෙන් පිරිනව පිරිහුනොත් අපිට මේ උත්තර මනුෂ්‍යාර්ථ භාවයේදී ලබා ගන්න තියෙන අවම ඵලයවත් අපිට ලබා ගන්න හැකියාවක් නැතුව නැවතත් ආපහු සසරට වැටෙනව බව අපි නිතරම සීකර ගන්න ඕන එනම් අප්‍රතිහත ධෛර්යයෙන් අප්‍රතිහත ධෛර්යයෙන් මේ ප්‍රතිපදාව දිනු කරගන්නවා කියන අදිෂ්ඨානෙ තියෙන ඕන ඡන්ද චිත්ත විරිය විමර්ශා සතර ඉද්ධිපාද තියෙන්න ඕන ඡන්ද චිත්ත විරිය විමර්ශා හොඳයි ওই කාරණාව ඉස්සල්ලාම අපි මතක් කරනවා ඊට පස්සේ බුදුහාඳුරෝ දේශනා කරනවා ඉන්ද්‍රිය ධර්ම පහක් මේ පින්වතුන් දන්නවා ওই බෝධිපාක්ෂි ධර්ම වල තියෙනවා ඉන්ද්‍රිය ධර්ම පහක් ඒ වගේම බල ධර්ම පහක්. ඒ ඉන්ද්‍රිය ධර්ම පහ තමයි සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ගැන බුද්ධ දේශනාවේ පැහැදිලිවම තියෙනවා ඉමානි පංච ඉන්ද්‍රියානි. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ. ඉන්ද්‍රිය ධර්ම පහ. කවුද දේශනා කරන්නේ? සාන්තිනායක බුදු පියාණන් වහන්සේ. ඉමානි පංච ඉන්ද්‍රියානි සබ්බේන සබ්බං සබ්බතා සබ්බං සබ්බේන සබ්බං සබ්බතා සබ්බං නත්ති තමහං පුතුජන පක්ඛේ තිතෝති වදාමේ එයා මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම සද්ධා ඉන්ද්‍රිය හෝ විරිහ ඉන්ද්‍රිය හෝ සති ඉන්ද්‍රිය හෝ සමාධි ඉන්ද්‍රිය හෝ ඊළඟට පඤ්ඤා ඉන්ද්‍රිය හෝ මේ ඉන්ද්‍රිය ධර්මෙන් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ පහම හෝ නත්ති නත්ති තමහං පුතුජනපක්කේ තිතෝති වදාමි එයාට ප්‍රත්‍යඥේ මිසක් වෙන ආර්ය ශ්‍රාවකියෙක් නොවන බව බුදුහාඳුරු පැහැදිලිවම දේශනා කරලා තියෙනවා එහෙනම් මේ බුද්ධිමත් ආරි ශ්‍රාවක ශ්‍රාවිකාව මෙන්න මේ කාරණාව ගැන හොඳට හිතන්න. ඔය අයට ප්‍රත්‍යඥාන භූමියෙන් අත්මිදෙන නම් මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් එකක් හෝ වඩා ගන්න වෙනවාමයි. එකක් හෝ වඩා ගත්තොත් එයා ආරි ශ්‍රාවකෙක් බව බුදුහාඳුරුවම සාන්තිනායක බුදු පියාණන් වහන්සේම පැහැදිලි කරනවා. මොනවාද? සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ඉමානි පංචේන්ද්‍රයානි සබ්බේන සබ්බං සබ්බතා සබ්බං නත්ති මහණෙනි මේ ඉන්ද්‍රිය ධර්මයෙන් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරම හෝ පහම කිසිම එකක් නැත්තම් නැත්ති තමහං පුතුජන පක්කේ තිතෝති වදාමි එයාට ප්‍රසජ්ජනේ මයි කියන්න වෙන්නේ එයා ප්‍රසජ්ජන භූමියේමයි ඉන්නේ කියලා සාන්තිනායකයන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා එහෙනම් ওই පින්වතුන්ට මේ ධර්මයේ අහන පින්වතුන්ට මෙන්න මේ කාරණා හොඳට හිතරගන්න ඔය පින්වතුන් ප්‍රත්‍යඥ භූමියෙන් ආත්මෙ දෙන්නත් ආරි භූමියේ ආරි ශ්‍රාවකෙක් බවට පත් වෙනවත් මේ ශාසනයේ ස්ථිර ශ්‍රාවකෙක් බවට පත් වෙනනම් මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් එකක් වඩා ගන්න. ආන්ගේ ඉන්ද්‍රිය ධර්ම තමයි බුදුහාඳුරෝ දේශනා කළ තියෙන්නේ ඒ කාරණාව තමයි අද මුලින්ම පින්වත්තුන්ට මාතෘකාව වශයෙන් ගත්තේ සද්ධා ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රිය ධර්ම වලින් පළවෙනි ඉන්ද්‍රිය ධර්මය. එතකොට කත්තච බිකවේ සද්ධා ඉන්ද්‍රියන් දත්තබ්බං. ඔන්න බුදුහාඳුරෝ දේශනා කරන පළවෙනි ඉන්ද්‍රිය ධර්මය. අපි අනිත් ඉන්ද්‍රිය ධර්ම ඉතිරි දේශනාවලදී පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද කතා කරන්නේ සද්ධා ඉන්ද්‍රිය. හත්තච වික්කවේ සද්දින්ද්‍රියන් දට්ඨබ්බං සතුට සෝතාපට්ටි අංගේ අංගේසු. එතකොට මහන්නේ සද්ධා ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද? සෝතාපට්ටි අංග හතරයි. මොනවාද සෝතාපට්ටි අංග හතර? බුද්ධේ අවිච්ඡප්පසාදේ, ධම්මේ අවිච්ඡප්පසාදේ, සංඝේ අවිච්ඡප්පසාදේ, අරියකාන්ත සීලය. මෙන්න මේ හතර. එතකොට මෙන්න මේ හතර යම් කිසි කෙනෙක් තුල ක්‍රියාකාරීව වැඩෙනවා නම් ඒ තමාගේ හිත තුල ක්‍රියාකාරීව වැඩෙනවා නම් එයාට කියන්නේ සෝතාපන්නයා කියන අදහසයි. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන නියමානි. එතකොට බුද්ධය අවිච්ඡ ප්‍රසාදයේ තියෙන්න ඕන ධම්මය අවිච්ඡ ප්‍රසාදයේ තියෙන්න ඕන සංඝය අවිච්ඡ ප්‍රසාදයේ තියෙන්න ඕන අරියකාන්ත සීලයේ තියෙන්න ඕන. එතකොට මෙන්න මේ කාරණා හතර ඒ කියන්නේ සෝතාපට්ටි අංග හතර අර මුලින් අපි සඳහන් කළා මේ හතර අපිට වඩන්න නම් බාහිරව තියෙන්න ඕන තවත් ප්‍රතිපදාවක් ඒවට තමයි සත්පුරුෂ සංසේවය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම් ප්‍රතිපatti මෙන්න මේ හතර යම් කිසි කෙනෙක් හරියාකාරව වඩනවා නම් එයාගේ හිත තුළ සිත තුළ මෙන්න මේ සෝතාපට්ටි අංග හතර වැඩෙනවා බලන්න ඕන දැන් මේ සෝතාපට්ටි අංග අපිට මේ දේශනා කාලේ පරිච්ඡ කාල පරිස්පරාශය මත කොහොමද මේක විස්තර කරගන්න පුළුවන් වෙන්නේ කියලා. පළවෙනි කාරණාව තියෙන්නේ බුද්ධයේ අවිච්ඡ ප්‍රසාදය. එතකොට බුදුහාඳුරෝ දේශනා කරන සාන්තිනායකයන් වහන්සේ දේශනා කරන බුද්ධයේ අවිච්ඡ ප්‍රසාදයේද සමන්නාගතෝ අරිය ශාවකෝ. ඔන්න පැහැදිලිවම උත්තරයක් එතනදී අපිට තේරුම් කරගන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයා කියන වචනේ උන්වහන්සේ එතෙන්දී පැහැදිලි කරනවා ආර්ය ශ්‍රාවකයා කියන වචනය ඒ ප්‍රත්‍යඥයාට ප්‍රත්‍යඥ භූමියෙන් අත්මිදලා ආර්ය ශ්‍රාවකයේ ශාසන ස්ථිර ආර්ය ශ්‍රාවකයේ බවට පත් වෙන සෝවාන් මාර්ගස්ත්‍යා කියන එකමයි ඒ தත්ත්වයටපත් වෙනවලු බුද්ධේ අවික්කප්පසාදේන සමන්නාගතෝ එයාට කියන්නේ අරිය ශ්‍රාවකෝ ඔය ආර්යයන් වහන්සේලා අට දෙනාගෙන් පළවෙනි කෙනා කියන එකයි අරිය ශාවකෝ එයාට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? ලාභය මොකද්ද? නිර්යංවා තිරච්ඡාන යෝනිංවා පෙත්ති විෂයංවා න උපජ්ජසති ති නේතං තානං විද්‍යතියා කවදාකවත් සතර අපායට යන්නේ නැහැ. එතකොට දැන් එහෙනම් අපි තේරුම් කරගන්න ඕනේ මෙන්න මේ කවදාකවත් සතර අපායට යන්නේ නැහැ කියන්නේ සෝවන් පලත්තයාගේ ස්වභාවයමයි. චතු අපායේ හිත විප්‍රමුක්තෝ සතර අපායට යන්නේ නැති භවං අට්ඨමං ආදියන්ති. එයා අටවෙනි ආත්ම භාවයකට යන්නේත් නැහැ. ඒ වගේ ස්වභාවයක් තමයි මේ සෝවන් පලස්තයාට සංසාර ගමනේදී ඉදිරියේදී ඒකාන්තයෙන් මෙයාට මේ මූණ දෙන්න වෙන්නේ නැත්නම් එයාගේ ප්‍රතිලාභ වශයෙන් එයාට ඉදිරියේදී ලැබෙන්නේ. මෙන්න මේ කාරණා හොඳට තේරුම් කරගන්න මේ වගේ ප්‍රතිලාභයක් අපිට අත්තටපත් වෙන්නමයි තියෙන්නේ. ඒ අතටපත් වෙන්න නම් ප්‍රාර්ථනා කරන්න බෑ ප්‍රාර්ථනා කළා ලැබෙන්නේ නෑ ඒ සඳහා ප්‍රතිපදාවක දෙන්න ඕනේ එහෙනම් පළවෙනි ප්‍රතිපදාව මොකද්ද බුද්ධේ අවිච්ඡප්පසාදය ඇති කරගත යුතුයි දැන් මේ බුද්ධේ අවිච්ඡප්පසාදය කොහොමද ඇති කරගන්නේ ඒක හුඟක් විශාල පරාසයක විහිදලා තියෙන ධර්ම විවරණයක් ඉතින් අපි කෙටියෙන් අපි කෙටියෙන් මේ ගැන කතා කරගමු මෙතනදී අපි කියන්නේ ඉස්සල්ලාම තියෙන්නේ සෝතාපට්ටි අංගවල පළවෙනි කාරණාව බුද්ධි අවිච්ඡප්පසාදය. ඔය අපි නිරන්තරයෙන්ම මේ දැන් සද්ධර්ම දේශනාව ආරම්භ කරනකොටත් මේ පින්වුතුන්ට අපි තිසරණේ දුන්නා. තිසරණයනේ මොනවාද තිසරණය? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ඉතින් නිරන්තරයෙන්ම අපි මේ තිසරණය පිළිතනවා. ඊළඟට තිසරණ සහිත පංචශීලයේ පිළිතනවානේ. ඉතින් සමහර අවස්ථාවලදී අපි ඕගොල්ලන්ට කියනවා සරණාගමන සම්පූර්ණං. ඉතින් ওই පාර්ශවයෙන් අපිට කියන අන්තිමේදී ආම්බන්තිය කියලා කියනව නේද? ඒක ඉතින් සාමාන්‍ය විවාහාරයක්. නමුත් ඕකේ ඊටාත්ම ගැඹුරට ওই කාරණාව අපි තේරුම් කරගන්න ඕන. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක පින්වත්නි කොටස් තුනකට බෙදන්න පුළුවන්. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් බුදු බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුදු ගුණ ගායනාව. දෙවෙනි කාරණාව බුදු ගුණ සිහි කිරීම, තුන්වෙනි කාරණාව බුදු ගුණ ඇති කරගෙන වඩවාගෙන යෑම. ඔය බුද්ධං සරණං ගච්ඡාමි කියන එක දහමට අනුව කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ කොටස් තුන තමයි බුදු ගුණ ගායනාව, බුදු ගුණ සිහි කිරීම, බුදු ගුණ ඇති කරගෙන වඩවාගෙන යෑම. පළවෙනි එක තමයි බුදුගුණ ගායනාව. දැන් අපි කතා කරන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදය. බුද්ධේ අවිච්ඡප්පසාදයනේ. එතකොට බුදුගුණ වලින් පළවෙනි එක තමයි බුදුගුණ ගායනාව. ඒක ආමිෂ පූජාවටයි අයිති වෙන්නේ. බුදුගුණ ගායනාව නිරන්තරයෙන් අපි ඒ බුදුගුණ ගායනාවන් සිදු කරනවා. පන්සලට ගියත්, බෝධි ළඟට ගියත් වෙන වෙන තැන්වලදී බුදුගුණ ගායනාවන් සිදු කරනවා. ඒක වැරද්දක් නෑ. නමුත් එතනින් ඒ ඒ සිතක ක්‍රියාකාරීත්වයෙන් ඒ ගායනාව සිදු කිරීමෙන් අපිට තියෙන්නේ මොකද්ද? එතන ඇති වෙන්නේ මොකද්ද? ආමිෂ පූජාවකින් ලැබෙනා වූ ආනිසංස තමයි ලැබෙන්නේ. ඒවට කියන්නේ පින්කම් කෝඩින් ලැබෙනා වූ ආනිසංස. ඒ නිසා ඒවා භවයේ යම්කිසි හොඳ තැනකට යන්න අංශු මාත්‍රයකින් හරි පිහිටක් වෙයි. බුදුහා දේශනාවල තියෙන පැහැදිලිවම සද්ධාමත්තම් ප්‍රේමමත්තම් සබ්බේතේ සග්ගපරායනා කියලා බුදුහාම පැහැදිලි කරන්නේ එහෙමයි. සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් යම්කිසි කෙනෙක් මගේ ගැන මගේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තොත් එයා ඒ අයට ස්වර්ගයට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා බුදුහාඳුර පැහැදිලි කරලා තියෙනවා. සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ගපරායනා. ඉතින් ඒ වගේ ස්වභාවයක් ඒ තුල තියෙන හැබැයි සසර තමයි නමුත් නිවන කියන එකක් එතනදී කොහොමත් පැහැදිලි කරලා නැහැ. ඊළඟට තුන්වෙනි දෙවෙනි කාරණාව. එතකොට ඒක එපා කියන එක නෙවෙයි. ඒක ආමිෂ පූජාව. ආමිෂ පූජාවෙන් ලැබෙන්නේ ආමිෂ ඵලයි. සසරේ හොඳ තැනකට යන්න පුළුවන්. හොඳ තැනකට ගිහිලා සම්පත් ලැබෙන්න පුළුවන්. දිව්‍ය මනස සම්පත් වෙන්න පුළුවන්. හැබැයි බ්‍රහ්ම සම්පත් ලැබෙන්නේ නැහැ. එච්චරයි එතන එහාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒත් සසරමයි. ජාති ජරා මරණ ශෝකලින් යුත් වුණාම සසරක්ම තමයි එතනත් අපිට ලැබෙන්නේ. ඒක කාරණා හොඳට තේරුම් කරගන්න ඕනේ. මේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධහම ප්‍රඥාවන්තයන් සඳහා පමණයි මෝඩයන් සඳහා නොවේ අනුවන අය සඳහා නොවේ කියන කාරණාවත් මෙතනදී හොඳට අපි සීපත් කරගත යුතුමයි ඊළඟට බුදුගුණ ගායනාව ආමිෂයයි ආමිෂයෙන් ලැබෙන්නේ ආමිෂ ඵල ලෝක ධර්මයන්ම පමණයි දෙවෙනි එක තමයි බුදුගුණ සිහි කිරීම ඒ බුද්ධානුස්සති භාවනාව කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ එතකොට බුදුගුණ අනන්ත ප්‍රමාණ බුදුගුණ සිහි කරනකොට අපේ හිත සමාධිගත වෙනවා. ඒ කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවර ධර්ම යටපත් වෙලා පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානයේ සංවදීමේ ශක්තියක් ඒ තුළ තියෙනවා. ඒක නැත්තේ නෑ. නමුත් ඒ ධ්‍යාන කර්මත් ධ්‍යාන කර්මත් සසර සඳහා පමණයි නිවන සඳහා හේතු වෙන්නේ නෑ. ජීව ලෝකෙට නෙවෙයි ඊටහා ලෝකයට යන්න පුළුවන් කොහෙද? බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් ධ්‍යානලාභියාට. ධ්‍යාන නොපිරිලා පවත්වා ගත්තොත් ඒ ලෝකෙට යන්න පුළුවන්. හැබැයි නැවතත් මේ ලෝකයට නැත්තම් සතර පායට වැටෙනවා කියන එක ඒකාන්තයෙන්ම සිදුවෙනවා. ඒ නිසා ඒකත් ආමිෂ පූජාවට මිස ප්‍රතිපත්ති පූජාවට අදාළ නෑ. දැන් දෙවෙනි කාරණාව කිව්වේ ඒකයි. එහෙනම් දෙවෙනි මොකද්ද? බුදුගුණ ගායනාව එකක් පළවෙනි එක දෙවෙනි එක බුදුගුණ සීකිරීම. ඒ දෙකම පින්වත්තුනේ ආමිෂ පූජාවේ ස්වභාවය. ආමිත පූජාවමයි ආමිෂෙන් ලැබෙන්නේ ආමිෂ ඵල. තුන්වෙනි කාරණාව තමයි ප්‍රතිපත්ති පූජාවේ තියෙන ඉහළම தත්ත්වය බුදු ගුණ ඇති කරගෙන වඩවාගෙන යෑම. ආන්න එක තමයි අපි දැන් කරගන්න ඕන. ඕක තමයි බුදුහාඳුරෝ පැහැදිලි කරලා තියෙන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදය කියන වචනයට ගත්තේ උතනයි. එතකොට අර දෙකම ආමිෂ පූජාව පින්වතුනි මේ ශාසනයේ තියෙන පූජා දෙකක්. ආමිෂයේ තියෙනවා අඤ්ඤා ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. නිවන් මාර්ගයේ තව එකක් ඊළඟට ලෝකෝත්තර නිවන් මාර්ගයේ තව එකක් තව එකක් තියෙනවා සසර සඳහා යන මාර්ගයේ තව එකක් තියෙනවා අඤ්ඤා ලාභෝ පනිසා. නිවන් මාර්ගය එකක් සසර සඳහා කරන මාර්ගය එකක්. ඒකට ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියන්නේ ওই ප්‍රතිපදා දෙක. එතකොට අපි නැවත නැවතත් නැවත නැවතත් සසරට යනවාද කියලා ඔය බුද්ධිමත්ව තීරණය කරන්න නැත්නම් නැවතත් මේ සසර ගමන නතර කරලා නිර්වාණගාමී ප්‍රතිපදාව මේ අවස්ථාවේ දිනු කරගන්නවාද කියන එක ඕගොල්ලෝ තීරණය කරගන්න යුතුමයි. ඒ නිසා මෙතනදී ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන්න ඕන. එහෙනම් අපි ඇති කරගන්න ඕන මොන ගුණයද? බුදු ගුණ. එතකොට බුදු ගුණ භාවනාව කියන එක විශාල පරාසයක විශාල විස්තරයක් තියෙන ඉතාමත්ම කඩලා බෙදලා වින් කරලා විස්තර කර යුතු විශාල පරාසයක තියෙන ධර්ම කරුණක් අපි මෙතනදී තේරුම් කරගන්න ඕන බුදු ගුණ නමයක් තියෙනවා. විශේෂයෙන් අපි නිරන්තරයෙන් කතා කරනවා නව අරහාදී බුදුගුණ කියලා නේද? ඒ බුදුගුණ නමයෙන් එකක් තමයි අපි වඩන්නේ. මොකද්ද ඒ වඩන බුදුගුණය? ලෝකවිදු. ලෝකවිදු අනිත් ගුණත් ඒ අයක වැඩෙනවා. එයා අනිත් එක එක බුදුගුණයක් තනියම වඩන්න බෑ. බුදුගුණ නමයේ එකින් එකට එකින් එකට පරිබද්ධයි කිසිම දෙයක ගුණයක් වෙන් වෙන්නේ නැහැ. එතකොට ඉස්සලාම තියෙන්නේ ඉතිපිසෝ භගවා. ඉතිපිසෝ භගවා. ඉතින් පොඩි කාරණාවක් මෙතෙන් දැන් මතක් කරගමු ওই භාවනාව කියනට හුඟක් ඕකට අදාළයි. ඒ ඉතිපිසෝ භගවා ඒ භාගතුන් වහන්සේ අරි අරහං අරහං කියලා කියන්නේ හතුරෝ නැති කරනවා. අරි කියන්නේ හතුරා නැති කරනවා කියන අදහසයි මුලින්ම ගන්න. එතකොට අරහං කියන වචනේ තියෙනවා ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා ලැබීම සූසු නිසා අරහං කියන වචනේ කියනවා. එතකොට රහසින්වත් පව් නොකර නිසා අරහං කියන වචනය යෙදিলা තියෙනවා. මෙතනදි කියන්නේ විශේෂයෙන් ගන්න තොන්න අරිහං අරිහං කියලා කියන්නේ තමාගේ හිත තුල තියෙනා වූ කෙලෙස් සතුරෝ නැති කිරීමේ ප්‍රතිපදාව. ඒ නැති කිරීමේ ප්‍රතිපදාව තුනක් බුද්ධ දේශනාවේ තියෙනවා. ඔය අරිහං ගුණය, අරහං ගුණය. ප්‍රතිපදා තුනක් දේශනාවේ තියෙනවා. එකක් තදංග ප්‍රහාණය, දෙවෙනි එක විස්කම්බන ප්‍රහාණය, තුන්වෙනි එක සමුච්ඡේද ප්‍රහාණය. ප්‍රහාණ තුනක් දේශනාවේ තියෙනවා. ඒ ප්‍රහාණ තුන අපි තේරුම් කර ගන්න ඕන. දැන් ওই පින්වතුන් ওই තදංග ප්‍රහාණය කියලා කියන්නේ හිතේ තියෙනවනේ කෙලෙස් ප්‍රධානීව තුනක් මොනවාද තුන රාග දෝෂ මොහ රාග දෝෂ මොහ යම් කිසි කෙනෙක් හොඳ ගුණ ධර්ම හොඳ ගුණ ධර්ම අපි කියමුකෝ ගුණ ධර්ම වලින් ප්‍රධානම ගුණ ධර්මයක් තමයි ඔය දන් දීම දසපාරමිතා දස පින් කිරීමත් දස රාජ ධර්ම ඊළඟට ඔය දස පුණ්‍යක්‍රියා එතකොට දාන සීල භාවනා ආදී කටයුතු වලදී මුලවටම තියෙන දානි කියලා එකක් ඒක නිරන්තරයෙන් ওই පින් උතුම් දන් දෙනවා එතකොට ඒ දන් දෙන්නේ පින් උතුනේ හිතෙන් දන් දෙන්නේ කොහොමද හිතෙන් කිසිම අවස්ථාවක අතින්වත් දන් බෙදන්න බෑ එතකොට වෙනත් හැන්දින්වත් දන් බෙදන්න බෑනේ ඒ අතත් ඒ හැන්දත් උපකරණයක් පමණයි හිතෙන් බෙදන්නේ එතකොට ඒ හිත වැඩ කරන්නේ සිතුවිලි වලින් මොනවාද සිතුවිලි අලෝභ අදෝස අමෝහ ශ්‍රද්ධාව කරුණාව මෛත්‍රිය ප්‍රඥාව දැන් අපි මේ කතා කරන්නේ හිතේ තියෙන කෙලස් නැති කරන ප්‍රක්‍රමය අරහං ගුණය කොහොමද වඩන්නේ කියන එක. එතකොට යම් කිසි කෙනෙක් මේ සසර නැති සසර දුක් නැති කර ගැනීම සඳහා මේ හිතේ තියෙන කෙලස් නැති කර ගැනීම සඳහා තණ්හා මාන දිට්ඨිය වලින් හිත නිදහස් කරගන්න කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මමය මගේ මගේ ආත්මය කියන ස්වභාවයක් නැතුව යම් කිසි කෙනෙක් දානයක් දෙනවා නම් ආන් එතනදී තදංග ප්‍රහාණය එයාගේ සිත තුළ ක්‍රියාකාරීව වැඩෙනවා තදංග ප්‍රහාණය කියන්නේ ඕකයි තදං කියන්නේ తాවකාලිකව හිත තුළ තියෙන කෙලෙස් තුනක් යටපත් කිරීම. එහෙම යම් කෙනෙක් මේ සසර දුක නැති කිරීම සඳහා දානමාන ආදී කටයුතු යෙදෙනවා නම් එයාගේ ආංගර අරහං ගුණය අංශු මාත්‍රයක් හරි වැඩෙනවා. අංශු මාත්‍රයක් හරි වැඩෙනවා. පළවෙනිම අරහං ගුණය වැඩෙන්නේ දන් දෙන අයටයි. හැබැයි ඒ දාණය පාර්මිතා දානයක් වෙන්නම ඕන. තණ්හා මාන දිත් දිට්ඨි අනුපහතා කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතා දානාදේව ගුණා සීලාදේව ගුණා පාරමී නාම ඔන්න විදිහට ඒ හිත තුළ ඒ හිත තුළ තණ්හා මාන දිට්ඨි වල නිදහස් වෙන්න ඕන. ඒ කියන්නේ මමය මගේය මගේ ආත්මය කියනා ස්වභාවයෙන් ඒ හිත නිදහස් වෙන්න ඕනේ. එතකොට කරුණාවෙන් මෛත්‍රී වෙන්න ඕන. කරුණාව කියන්නේ මේ මහා දුකෙන් අත්මුදවා ගැනීමේ කැමැත්ත තියෙන්න ඕන. ඊළඟට මහා සැපත ලබා ගන්න. මොකද්ද මහා සැපත? නිර්වාණ සම්පත්තිය අදිෂ්ඨාන කරගෙන දාන දෙන්න ඕන. ආනෙකට කියන දාන ප්‍රතියා කියන්නේ අන්නේ තැනදී. දාන ප්‍රතිය වෙන්නේ සෝවාන් මාර්ගස්ත පුද්ගලයෝම පමණයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත්ම තියන අයට පමණයි. දාන ප්‍රතියෝ වෙන්න පුළුවන් නැත්නම් දාන දාසියෝ පමණයි. මේ ලෝකයේ ඉන්නේ වැඩිපුරම ඉන්නේ දාන දාසියෝ. මේ හොඳට මතක තියාගන්න අපි මේ කතා කරන්නේ අරහං ගුණේ පළවෙනි අදිතාලම අරහං ගුණේ පළම අදිතාලම තමයි දන් දීම. එතකොට මේ නිරන්තරයෙන් දන් දෙන එක්කෙනාගේ හිත තුළ අලෝභ, අදෝස, අමෝහ, සද්ධාව, කරුණාව, මෛත්‍රී ගුණධර්ම වැඩෙනවා. අනිත් එක ලෝභ, දෝස, මෝහ තදංග ප්‍රහාණය වෙනවා. එතකොට කෙලෙස් නැති කිරීමේ ප්‍රතිපදාවේ මූලික අරිතාලම තමයි අරහං ගුණේ වැඩෙන්නේ දන් දීමෙන් මම හැබැයි ඒ දාණයම සෝවාන් මාර්ගස්ත පුද්ගලයාගේ දානි ක්‍රියාකාරීත්වයෙන් වෙන්නත් ඕන. එතකොට ওই පින්වත්තුන් ආන් ඒ ප්‍රතිපදාව හරියට අවබෝධ කරගන්න. එතකොට පළවෙනි අරිතාලම දානි දාණය. දෙවෙනි එක තමයි පංච නීවරණ. දැන් දෙවෙනියම තදංග ප්‍රහාණය අර මුලින් කිව්වේ දානමාන ආදී වලින් හිතේ තියෙන කෙලෙස් తాවකාලික යටපත් වෙනවා. දෙවෙනි එක තමයි විස්කම්බන ප්‍රහාණය. විස්කම්බන ප්‍රහාණය කියන්නේ පංච නීවරණ. ඒතකොට පංච නීවරණ නැතිකරන්න බෑ. පංච නීවරණ නැතිකරන්න බෑ දන් දීලා. ඒ සඳහා වෙනම ප්‍රතිපදාවක් බුද්ධ දේශනාවේ තියෙනවා. ඒක තමයි අරමුණක් අරගෙන වෙරෙලා සමතය වඩන්න ඕන, හිත ඒකාග්‍රතාවය ඇති කරන්න ඕන, සමත සමාධිය වඩන්න ඕන. ඒ හිතේ තියෙන කෙලෙස් ධර්ම පහක් ඒ පහ තමයි කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ওই නීවරණ ධර්ම පහ යටපත් වෙලා එයාගේ හිත තුළ විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඔන්න ධානාංග පහක් සහිතව එයාගේ හිත තුළ හිත පළවෙනි ධානයට හිත සමාධිගත වෙනවා. එයාගේ හිත පළවෙනි ධ්‍යානෙ හිත සමාධිගත වෙනවා. ආන් ඒ අවස්ථාවේදී හිතේ තියෙන කිලස් පහක් යටපත් වෙනවා. ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය. යම් කෙනෙක් සමත භාවනාව හරියට කරනවා නම් පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, චතුර්ථ ධ්‍යානයට හරියට වඩනවා නම් එයා වඩන්නේ අරහං ගුණය. ඒක හරියට පැහැදිලි. මොකද අරි කියන්නේ හතුරෝ මොනවාද හතුරෝ? පංච නීවරණ. කාමච්ඡන්දිය, ව්‍යාපාදිය, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. ඒ කෙලස් ටිකක් නේ හිතවල තියෙන. ඒව නැතිකරන්න දන් දීලා බෑනේ. එහෙනම් මොකද කරන්න ඕන? සීලයෙන් සමාධියට යන්න ඕන. එතකොට ඒ භාවනා කරනකොට ඕගොල්ලන්ගේ ඉන්ද්‍රිය ධර්ම වලින් අර සමාධි ඉන්ද්‍රියත් වැඩෙනවානේ. ඒ ඉන්ද්‍රිය ධර්ම වලින් පහෙන් එකක් වැඩිනවා මොනවාද? සමාධි ඉන්ද්‍රියන්, කත්තක බික්කවේ සමාධි ඉන්ද්‍රියන් දක්වම්ම. චතුස් ධානයේ සු ධාන හතරනේ. එහෙනම් ධාන හතරට යම් කෙනෙක් යනවා නම් අරහං ගුණයක් වැඩෙනවා. අර ඉන්ද්‍රිය ධර්මවල සමාධි ඉන්ද්‍රියත් එයාගේ හිත තුළ වැඩෙනවා. එහෙනම් එයා සෝවන් මාර්ගස්ත්‍යෙක් නේද? එයා කවදාකවත් සතර අපාට යනවද? කවදාකවත් යන්නේ නැහැ. කවදාකවත් යන්නේ නැහැ බුදුහාම දේශනා කරලා තියෙන පැහැදිලිවම මෙන්න මේ ගුණ ධර්ම හරියට අවබෝධයෙන් වඩන්න එයාට තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔතනින් තමයි පටන් ගන්න ඕන. සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට. ඊළඟට තියෙන්නේ සංයෝජන වලින් දස සංයෝජන වල තියෙනවා දැන් ඕගොල්ලෝ දන්නවනේ මේ සත්‍යය සසරට ගිහිලා දාන මහා භයානක කෙලෙස් අපි දන්නේ නැහැ. ඒවයි හරියට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට නැත්නම් කොහොමද නැති කරන්නේ? තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, ඊළඟට සමුච්ඡේද ප්‍රහාණය කියලා කෙලෙස් 10ක් තියෙනවා. ඒවා තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේවා නිරන්තරයෙන් ඔයගොල්ලෝ අහනවා. කටපාඩම් කරලා තිබ්බා කවදාකවත් කටපාඩම් කරලා මේවා නැති කරන්න බෑ. ඒවා උගත්කම් විතරයි. උගත්කම් මෙහෙදි දාලා යන්නම වෙනවා. උගත්කම් කවදාකවත් සසරට ගෙනියන්න බෑ. අවබෝධයේ පමණයි සසරට ගෙනියන්න පුළුවන්. සෝවාන් පලස්තයාගේ සිත කවදාකවත් මෙහෙ දාලා යන්නේ එයා නැවත උත්පත්ති ලබන්නේ සෝවාන් පලස්තෙක් වශයෙන්මයි. කවදාකවත් සෝවාන් ඵලලාභිත්වයා එයාගේ හිත කවදාකවත් මෙහෙ දාලා යන්නේ නැහැ. එයා නැවත ජාතසෝතාපන්නියක් වෙනවා. සකෘදාගාමි උත්තමයන් ජාත සකෘදාගාමි ඵලස්තේක වෙනවා. අනාගාමි උත්තමයන් අනාගාමි ඵලස්තේක වෙලා ජාත අනාගාමී වෙලා තම උත්පත්ති ලබන්නේ. රහතන් වහන්සේ පමණයි මේ භවයේදී මෙයාගේ හිත පහනක් නිවි ගියා සමාන නිවිල යන්නේ. ඒ වගේ ස්වභාවයක් තමයි බුද්ධාව බුදුහාඳුර මේ සිත ගැන ක්‍රියාදේශලා තියෙන්නේ. ওই පිටු හොඳට තේරුම් කරගන්න මෙන්න මේ ක්‍රියාමාර්ගයේ හරියට අදිතාලම දාගත්තේ නැත්නම් අපිට නිවන් දකින්නවා කියන එක හරිය සිහිනයක් පමණයි. කවදාකවත් ඒ සිහිනේ සබාවෙන්නේ නැහැ. ඒ නිසා මේ මුල්ම කාරණා ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න සෝවන් මාර්ගය කියන පරක්කුවෙන් කරන්න බෑ. හරියට ආර්යයන් වහන්සේලා මුණ ගැහෙන්න ඕන. සත්පුරුෂ සංසේවය කියන එක අනිවාර්යයෙන්ම දේශනා කළා තියෙනවානේ. පඤ්ඤා කාම කියන වචනේ පැහැදිලිනේ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? මහා ප්‍රඥාව. ඒ පළවෙනි අදිතාලම තමයි සෝවාන් ඵලය. මහා ප්‍රඥාවේ පළවෙනි අදිතාලම සෝවාන් ඵලය. දෙවෙනි අදිතාලම තමයි සතරදාගාමි ඵලය. තුන්වෙනි අඩිතාල තමයි අනාගාමී ඵලය හතරවෙනි අඩිතාල හතරවෙනි අවසාන ප්‍රතිඵලය තමයි මහරහත් භාවය. ඒක තමයි මහා ප්‍රඥාව. සෝවාන් වෙන්නත්, සකෘදාගාමී වෙන්නත්, අනාගාමී වෙන්නත් මේ හතර අනිවාර්යමයි. සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණිය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මාදම් ප්‍රතිපත්ති. ඉතින් පැහැදිලිව කියන අන්තර කොහොමද? ඉමේකෝ චත්තාරෝ ධම්මා භාවිතා බෞලී කතා. මහා පඤ්ඤතාය සංවත්තති. මේ කරුණු හතර නිතර භාවිතා බහුලී කතා කිරීම මහා ප්‍රඥාව ලැබෙනවා ඒකාන්තයෙන් ලැබෙනවා. මොකද මේක ditthidam වේදනීය සාන්දිටිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝහිති බුද්ධිමතුන් විසින් අවබෝධ කරගන්න පුළුවන් ධහම මේ ස්වාකාර දර්ශනයක් මිත්‍ය කොච්චර අතටපත් වුණා වූ අවස්ථාව අපි මේකෙන් ප්‍රයෝජනය ගත්තම් අපි තරම් මෝඩයෝ නෑනේ මේ ලෝක ධාතුවේ. ඒ නිසා බුද්ධිමත් ජනතාවනි ওই පින්වතුන් මේ කරුණ කාරණා හිතන්න පළවෙනි අදිතාලම දාගන්න. එහෙනම් බුදු ගුණ වලින් පළවෙනි වඩන් තියෙන්නේ ඔන්න ඔය ගුණය මොකද්ද? අරහං ගුණය. දැන් පැහැදිලි කරගත්තා. පළවෙනි අරහං ගුණය මොකද්ද? අරි කියන්නේ හතුරා. හරි කියන්නේ හතුරා මොනවාද මේ හිත සසරේ ගිහිල්ලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස්ස අපේ සංපයෝග දුක්ඛෝ පියේ විපයෝග දුක්ඛෝ යම් පිච්ඡන් නලබෙත්තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා මහා දුක් කරන්දඩාවකට අපි නැවත නැවතත් නැවත නැවතත් ජාති ජරා ව්‍යාධි මරණ වලට ගිහිල්ලා මේ සසරට ගිහිල්ලා දාන්නේ මේ හිතේ තියෙන කෙලෙස්. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ පළවෙනි කාරණාව දැන් අපි මතක් කරගත්තේ සෝවාන් මාර්ගයේදී දානෙ කියන එකත් ඒකත් පාරමිතා කරන්න පුළුවන් පළවෙනි මෙන්නේ සාග දෝෂ මොහ සදංග ප්‍රහාණය පංච නීවරණ ති කරාම තමයි විස්කම්බන ප්‍රහාණය ඊළඟට තියෙනවා දස සංයෝජන කියලා දායක් ඒ වයින් පළවෙනි අදිතාලම දාන්න විදර්ශනා භාවනා කරලා අහලා තියෙනවා දස්සනා පහතබ්බා කියලා සබ්බා සූත්‍රයේ දස්සනා පහතබ්බා කියන්නේ ඒක හොඳට කියවලා බලන්න ඒක පැහැදිලිවම තියෙනවා දර්ශනේ නැති කරන්න පුළුවන් කෙලෙස් තුනක් තියෙනවා මොනවාද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තෝවන් මාර්ගේ හරියට වඩනවා නම් සංයෝජන 10න් තුනක් නැති කරගන්න නම් පංච උපාදානස්කන්ධ හේවත් හිත අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්ඩ කියලා ඒකෙදි පැහැදිලි කරලා තියෙනවා. ඒ සංයෝජන තුන නැති කරගන්න නම් විදර්ශනා භාවනාවට යනවා. එතෙන් තමයි මුලින්ම ඒ සංයෝජන තුන නැති කරගන්න පුළුවන් වෙන්නේ විදර්ශනා භාවනාවෙන්. ඔය ඇයට මේ සසර ගමනේදී නතර කරලා මාර්ගඵල ලබා නිවන් දැකීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනේ මේ දේශනාව අවසන් කරනවා. ඔබ හැමට සම්බුදු සරණයි, සදාම් පීඨයි, සංඝ රැකවරණයි. අනුදන් වෙන්න හොඳයි. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු සංසදා ධර්ම ශ්‍රවණාන් සංසින් ඔබ හැම දිනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු සෝවාන් මාර්ගයේ වැඩීම පිළිබඳ අද ධර්මානුශාසනාව පැවැත්වුවේ මිනුවන්ගොඩ යටියන සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය පඬිත ගම්පහ සිරිසීවලී ස්වාමීන් වහන්සේ.